තව ඒගිට සරපේ. ඒකේ පොඩි සරපේ කුණු කටු මහ පිල්ලු ඔයගේ සත්. ඔවුන්ගේ ආරම්භය හැදුනා ඒ විදිහට කියලා. ඔක්කොම මහවැර පාදන අතුරු පවනේ කියලා. කුහුල් දෙහි ඔක්කොම බැවනාද. ඔය විදිහට කියලා නම් ඔච්චර හදගත්තා. මෙන්න මේකයි එදා සිද්ධ වුණේ කියලා ඒ සිද්ධාන්තය වෙන බලමු. දර්ශන ඉවරයි. ඊට පස්සේ අර ගෙදරකේ ආරක්ෂාව කරන්න හදාගත්තා ගෙනියන්න බැරිලා කොහොමද ගෙදරට යන්නේ? ඊට පස්සේ මට කිව්වා ඒවා අවශ්‍ය නැති නිසා ඒක අමතක වුණා. දර්ශනය දුන්නනේ. අන්නේ දර්ශනය තමයි අද ආරක්ෂා කරන්නේ. එහෙම කිලි වෙලා එන කිව්වා නූල් පොඩක් අරගෙන තුන් නූලක් අරගෙන මේ තුන් නූලේ ගැට 108ක් ගහන්න. මේ ගැටෙන් ගැටෙන් තමයි නයි පෙනෙන්නේ. මහමෙර හදන්න. වැලි ගෙනත් නැහැ වැලි ගොඩක් හදලා මෙහෙට වැලි ගොඩක් ගොඩ ගහලා ඉන්න මන් දීපිලි ලාභසිරි දාන්න කිව්වා. අර ගොඩ ඔක්කොම ලාභසිරි පොගවන්නේ. මොකද මේ ගොඩ ගන්න. ගොඩ ගහලා තීල වෙලා ඉතින් මේක වටේ අර අලව ගැට ගහපු මුල වටේ දෙන්නේම බෙලුවා. මේ දෙවියන්ට අල්ලගන්න දෙවිදයාසේ මුදිර කෙනෙකුට මට අල්ලගන්න. මේක යකට යකට යන්නේ තියාගන්න කිව්වා අර විදිහට. එදින කරේ. අර දුන්න අර්ථනෙමයි. මහා බුද්ධ මහලා කියමින් ඔක පිළිගන්න කිව්වා. මේ මෙහෙම අර යකට යන්නේ ආරියට අරගෙන නව නූලි නූලි කොට තිබාම හරියට ණය වගේම වර තියෙනවා. ආහස නාගසාජයාගේ ධර්මවල අල්ලගෙන අර වතුරේ පරාජය කරන්න ගත ක්‍රමය. මේකේ මේකේ තියෙන සංකේතී තමයි මේ දුක. දැන් මෙහෙම අයිනවා මේක. අයිනවර මට පේනවා අර අර ගැට ගහපු තැන් උඩින්. නයිපෙන හැදි හැදි වදිනවා හැමතැන. අර ක්‍රමයේ හැමතැනම ධර්මයෙන් පයිද. වෙලා හිටියා අර කොවෙක්. ඔය වැක්කෙන්න උඩ එක්තරා ජීවිතීමක්. එළිය. ඉන්න පටන් ගත්තා මේ ඉදිරි. මේ එළිය බැලුවොත් සීන දිනනවා කියලා මට හිතෙනවා තියෙනවා. එකපාරට දැක්කොත් මේක සීන දිනනවා. එහෙම ගිය ගියම ඉස්සරහා මේ බර්ඩ්න් වාගේ දක අහුරනවා. ඉස්සරහින්. එළිය එකපාර පේන්නේ තියෙන්නේ. මේ පිළිලා. මේව අහුරලා තියෙන වෙලාවේ නම් පිළ කරන්නේ අන්තිමට බලනකොට අර මට පේනවා එළිය ඒව පහා කරගෙන ඉන්නවා. දැන් මට හිතෙනවා බැරිලා හරි මේක අහකුලොත් එහෙම දැන් මේ බර්න් එක අහකොලොත් එහෙම මේ ඇස් කුකුලයි. මෙච්චර ඉරියක් මේ බර්න් එකක් පහු කරගෙන මෙච්චර දීප්තියක් අපිට වදිනකොට හැබැයි එහෙම දෙයක් වුණේ නෑ. ඒකෝ එහෙම වෙලා තිබුණේ සම්බන්ධ කරන්නේ අර වැඩේ ඉවර කළා. ඕක ඉවර කළා නැගිටිනවා ක්ලික් කළා. තමයි අන්න දර්ශන පහල වෙන පටන් ගත්තේ අභ්‍යන්තය. අර මම බලන්නේ බලාපු එක ඉතර අපි හිටියේ. දැන් බලන්න ගියදී මට එන හොඳ නිකන් හග්ගීදීක නාදයක් එනවා වගේ නාදයක්. හැබැයි හග්ගීදී නාදයකුත් නෙමෙයි කටෙන් කතාවක් නියන්නේ. හග්ගීදීක සත්‍ය ස්වභාවය. යෝ ඕංකාරයෙන් මහා අමුතුම જાතිය කතාවක්. මේ හරි පැහැදිලි පිළිසිදු කතාවක්. මම බැලුවා කොහෙන්ද මේ කතාව ලියන්නේ. බලනකොට ගිය ඇතුලේ තියෙන ඇතුලේ තියෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ඉස්සරහ බික්කුන් වහන්සේලා ඉඳගෙන ඉන්න ඇතුලේ. එතන තියෙන වීපෙට්ටිය. මම කල්පනා කරනවා කොහොමද වීපෙට්ටිය. මෙතන වීපෙට්ටියක් තියෙනවා මේ කාමරේන්නේ කාමරේන්නේ නැහැ වීපෙට්ටියක්. යතින් ලස්සන ධර්ම දේශනා කරන්නේ ධර්මශාලාව. පියත. මම කල්පනා කළා බැලුවා අපේ පුදුම දෙයක්. මේ කතාව නරාගෙන. මට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දේශනා කරනවා. විසුණුනාවිලා විවිධ බලනවා. අඬ ඇහෙනවා. අඬ ඇහෙනවා කියන්නේ නේද රූපේ පේනවා. මට දැන් කටහඬ බලන්න මූණ බලන්න ඕනේ. මට පුදුමයෙන් පුදුමයක් හිතෙනවා මේ මුඛ පද්මයේ කිරික සම්පූර්ණ ඇත්තනේ. තනි කරම දැන් උන්වහන්සේ කතාල පිට වෙන්නේ තනි කරම සොල් කොටවල් හරියට මේ රත් නිලු බලක් පිපෙන භාගයක් මේ අඩු වෙනවා වේගයෙන් විරුද්ධ වෙනවා. ඔන්න ඔය ක්‍රමයෙන් තමයි කතාලත් එක්ක විරුද්ධ වෙන්නේ. ඔව් ඒ ස්වභාවයෙන් හුරුයි. නමුත් ඒ ස්වභාවයෙන් තමයි කතාන යවන්නේ හතයි විරුද්ධ වෙනවා. විරුද්ධ වෙනවා නම් ඉවරද වැහෙන්නේ. අඩවන්න විරුද්ධ වුණා වේගෙන් ඇරුණා. මේ එකම සද්දයකවත් එක තැනකවත් මුල මැද අග එක හඬ. යවන සද්දේ තුල මුස්පහක් නැහැ. එකම හඬින් එනවා එකම හඬින් නවතිනවා. යම කියන්නේ ගියාම කියවෙන්නේ එහෙමයි. මේ දේශනාව දේශනාව තේරෙන්නේ හද්ද තේරෙන්නේ. දේශනා කලේ මොකද කියන වැඩ හෙන්නේ. නමුත් ඒ කරන සත්‍ය හැම වෙලේම දැන් අපි කියන්නේ ඔය කියන අපිට එහෙමයි ගන්න. ආ එහෙමයි ඒක නවතින. එතන ගියා ඒක එක කතාවකින් ආරම්භ වෙනවා ඒ කතාව තමයි මැදත් ඒ කතාවේ සද්දක මට්ටමයි ඉවර වෙන අන්තිම මාත්‍රයත් ඒ හදනවා. ඊරිසි තීරින්නේ. තීරිනා ධර්ම දේශනාව කරනවා කියන එක. හද්දයක් නැහැ. හද්දේ විහිරියා වෙනවා කියන කාරණා තෝරගන්න. ඒ තරම් විහිරි ඒ තරම් පැහැදිලි. අ බ්‍රහ්මස්වර කියන හඬවල. දැන් මේක දැක්ක විතර මට නිකන් පුදුමේ පුදුමයක් දැන මේ මොක පිරුම කියන තත්ත්වය ගැන. තනිකරම උන්වහන්සේගේ මේ දන්ත කෝපේන. තනිකරම මේ කියන්නේ නිලුම් මලේ පාටමයි තොල්පි. තොල්පනවා. සම්පූර්ණ ඉවරට පිය වෙන්නෙත් නෑ. ගානට මේ පිය වෙන්නේ කොපි වෙනවා. නිලුම් මලක් භාගයක් පිය වුණා සම්පූර්ණ වුණා. ඔය මට්ටමේ ක්‍රියාවලිය තමයි මෙතන මෙහෙම සිද්ධ වෙන්නේ. හටන්නේ. මම මේක දැකලා මට බුදුමහේ නකෝ මේ බුදුමේ මොකක්ද කියලා. එවනම් වටපිට බැලුවා. වටපිට අමුතු වෙලා. එක පැත්තක තියෙන මහා රබර් කියන්නේ කන්න. ඒ කන්න කියන තනිය රබර් දාන. ඉරි කපන රබර් දාන. බලපුවම මේ පැත්තේ රබර් වත්තම නැහැ. අනික දෙන්නලා. දැන් මම ප්‍රකෘතියේ රබර් වත්. දැන් 60මයි වෙන්නේ දැන් දෙන්නලා. දැන් මම බලා ඉන්න මේ කෝ මිත්‍රි රබර් වත්තම මොකද වෙන්නේ? ඔය පාරේ ඉන්නේ පාරෙන් හැ රබර් වත්තම තිබුණේ කොහේ බැලුවද? ඊට මම එහෙම හිතනවා දැන්. මට පේනවා ඈත තියෙන හොඳ ලස්සන මේ ආරාමයක්. ඒ කියන්නේ උද්දීතනාරාම වගේ එකක් වෙන්න පුළුවන් පිළිසිටි වගේ පිළිසිටි. ඒ කියන ආකාරයෙන් නැගිනවා. බෝධින් වහන්සේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වෙනවා ඇස්. ඒ කියන්නේ ආනන්ද බුද්ධිය වගේ මේ පිළිසිටි. හොඳට හඳේලියක් වැඩලා. හඳේලිය පත්‍ර බහලා ලෙල දෙනවා කිලිසිලි ගන්න හදෙත් නැහැ. මම කල්පනා මේ බලාපොරොත්තු බෝධියක් තිබුණා. තිබුණේ කවරවත්. ඒක මොකද මේ පුදුමයි කියන්නේ. ඊට පස්සේ ඒක බලාගෙන බල අනිත් පැත්ත. අනිත් පැත්තේ වේද. බලන්න මේ පැත්තත් දැන් කරාවා. පණිකලම සම්දලා තියෙන පිටනේ. බලාපුවාම මේ පැත්තේ හොඳ රේලිය. ඈත පේනවා මේ මෙහෙම ගිහිල්ලා නිකන් උඩට කේතුරුක පාහාර වගේ මුර බලන. ඒක තියෙන්නේ මෙහෙම උඩට කලු කුළු ගලු ඉතිලා ගිහින් උඩ මුර මුර කායන් මුර තෙබළු දෙන්න මුර විසාද මෙහෙම කේතුරුක පාහාරව තියෙන මුර බඩුවක හැදි. බලනකොට මේ පැත්තේ මුර බඩුවක් බලන්න පුදුමයක් නෙමෙයි. මේ මේ කුඹුරේ කොහෙද මුරවත්? දැන් කුඹුරක් නැහැ. මේක මේ අමුතු දෙයක් හැදිලා තියෙනවා. අනිත් පැත්තට බලන්න අනිත් පැත්තේ තියෙන ජාතිය. හතර පැත්ත බලමු හතර පැත්තෙම තියෙන ඔලුවලු හතර හතරක් දෙවියෝ ඉන්නේ. හතරක් දෙවියන්ගේ ආරසාවට හතර පැත්ත. මේ සිද්ධිය දැකලා මම බුදු වෙලා බලන්නේ මොකද්ද මේ සිද්ධිය වෙන්නේ කියලා. අර හිතාගන්න බැරි නේ. අයිතරේ ගියදරි බලහිරිය අර බුදුහාමුදුරු ධර්ම දේශනා කරපු ඉස්සර. බලන්න ඒ ටිකත් අසුන්දහන්ලා. අර ඈත පිට බෝඩිය ඇවිදලා ඒකේ ඉන්නවා. කියලා. දැන් බෝඩිය පිට දිනා මේ ඉස්සර හරියි. අර කාබරේ දුන්නේ නැහැ කාබරේ නෑ එතන තරවගම අර මේ දර්ශන තලයක් තියෙනවා. ඊට පස්සේ මම බෝධිය දිහා හොඳට බලනවා. පිදී පාට ඉරක් මෙහා පාත සුදු පාට වෙනවා. බෝධිය වෙන්නේ. වැඩිලා මේ මෙහා බෝධිය දිවය කරගෙන ගියා බෝධිය අතර දාගුණා පණිකර ආලෝක ප්‍රදේශයක්. දැන් මේ දින ආලෝක ප්‍රදේශයේ කියන්න බෑ පිළිසුදු බව. කොච්චර පවිත්‍රද කියලා කියන්න බෑ නේ කරන්න බෑ. රෝගේ නම් නෑ මේ රෝගේ නම් නෑ ඇත්තට පවිත්‍ර ප්‍රදේශය. ඒ නිකක් වෙයි. ඊට පස්සේ මට වෙනවා. මෙන්න මෙහෙම විශාල තාප්පයක් ඇවිල්ලා. විශාල ගේට්ටුවක්. මේ ගේට්ටුව දෙපැත්තේ ඉන්න පොරකාරයෝ. කලප්පා වැඩ විහුල වගේ අරුස බිල්ල වගේ වත්තට අරගෙන පිටිදාගෙන ඉන්න ඇද නැතුව හොඳට ඉන්න දෙන්න දෙන්න. මේ දෙන්නගේ මැච් මෙන්න මෙච්චර බෝලවා. ටෝච් එලි වගේ එළියේ බලමු විලි. මේ දෙන්න මේකලා එක හැරේම ගැස් එක දිහා බැලුවා. බලනවා ටෝච් එලි හතරක් ඇච් එකට වැටෙනවා මරණය. අමාරුවක් නෑ මම පිටිලක්. මේ පාර ඒ දෙන කතාව. මේ මේ මේ දේජස දරන්න පුළුවන් නම් අයිතික ඉහිනිකා. අපි අයියන්නේ. කියලා යන්නේ. අර ගේට්ටුව ඇරලා දාලා යන්නේ. ගේට්ටුව දෙපැත්තට ඇරලා. ඇරලා යනකොට ආවා එකෙනෙක් සුදු ඇඳගත්තා. ওই සුදු එකනම ඉස්සර පේන්නේ. ඉන්නේ බණ්ඩාරනායක මහත්තයාගේ හැදුවට වගේ තමයි ඈතට පේන්නේ. ඉතින් මං බලනකොට මෙයා ඒ පේනින් දින්න ශ්‍රීමා මෙහෙම අලි හයක් විතර මෙහෙම ළඟ ඉස්සරහට. හොඳට පැහැදිලි. ඇවිදලා එයා බලා ඉන්නවා මන්නේ. මම බලපුවා එහෙම මම හිතා හිතපු જાතිය කියලා නෙමෙයි මේ වගේ වෙන්නේ. එයාගේ දත් මුතුවාගේ. ක්‍රමානුකූල වේලා තියෙනවා. එක දඩක්වත් අඩුකුත් තියෙනවා. එක හිතසකුත්. මෙයා වයින් ඇදින් හිට අහනවා. ලෝකේ ජයගන්නේ කවුද මේ ඇහැට කන්ට ඇහෙන්න ඇහැට පේන්න වෙන සිද්ධියක්. ඒක මානසික දීනියක් නෙමෙයි. හොඳට පැහැදිලි වෙනා මේ ළඟට ඉන්න. ලෝකේ ජයගන්නේ කවුද? මම උත්තර දෙන්න දන්නේ මම බලයි. යතුරක් පෙන්නක යතුර ජයගන්නේ. නේද? ඒක මතක කරගන්න මොකක්ද කියන්නේ? සම සමාජ පක්ෂයේ දාසිනේ අතුරු කියලා මට ඕක එකක් හිතුණා. නෑ නෑ ඒ එකක් නෙමෙයි කිව්වා. මම එහෙම කළාට අත මෙහෙම කරන්න කිව්වා. අත මෙහෙම කරන්න කිව්වා. ඒ වෙලාවට අත මෙහෙම කරා. මෙහෙම කරා ඕක ලැබුවා ඒක කරා. පිළිසිලි ගාලා ඉඳ මෙතන. යතුරු හරක් ඒක. දැන් මගේ අත මෙහෙම කරා මට දෙන අතේ එල්ල දින යතුරු කරලා වැඩි වැඩි කිව්වේ. මෙහෙම කළා ඇල්දී. මෙහා දෙනු ඇල්දී. ඇදහම ඇදේ. ඉර වෙලා තියෙන්නේ. නෑ ඔය හිටියොත් ඉතින් ඉවරයි. අර යන්න ගියා අතුරු දාන්න. ඊට පස්සේ අර විවෘත වෙලා තිබිච්ච දොරටුයි බලාගෙන ඇති ඈත පෙන්නේ. පිළිග්ගෝ මන්දිරවල හතරක්. හරියටම අන්තකාල විස්පාදිතේ පොයින්ට් මේ හතරක්. මේක ගහලා තියෙනවා බෝඩ් හතරක්. සිංහලෙන් ලකුණු තියෙනවා. මේක තියෙනවා මේ මෙන්න මෙතන ලොකු අපුරු. ඔය හෙලිකෝ මන්දිරේ ගහලා තියෙන බෝඩ් එක වාගේ බෝඩ් එක. ඒ වගේම සතු අප්‍රමාණයක් තියෙන මුස්ලිම් වල තව සතු තියෙනවා. ලෝකයේ පරිණාමය කියලා ගහලා තියෙනවා. ඊළඟට පැදගෙන සත්‍යයගේ පරිණාමය දෙවෙනි එක. ඒ වගේ සත්‍යාගයේ ලෙඩ රෝග කියලා නිගහන. සත්‍යාගයේ කර්ම ශක්තිය කියලා නිගහන. ඔය පොඩ්ඩුල් හදන. ඉතින් ඊට පස්සේ මම දන්නේම නෑ පා වෙලා ගියා වගේ හරි අතුලත් අතේ තියෙද්දි මනෝමය කයින් නේද? අර කටි. අතුලට ගිහලට යනකොට මම දල්ලා මාලිකාවේ දොරවල් කියන ලස්සන දොරවල් තියෙන්නේ. ওই යාදී විශාල දොරක් මේ තියෙන්නේ ඒකට. අර අතේ තිබිච්ච අතුල දන්නේම නෑ හේ මෙසිලගෙන අර අතුලෙන් ඇතුලට. හුවක් කඳක් විතර ලොකුයි අතුරු. එතෙන් ඇතුල් දෙතු. දැනෙන්නේ. ඒ වෙන අතට දාන්න පුළුවන්. මෙහෙම ඇතුල්ලේ ඉබේම යන්නේ ආකර්ෂණය කියලා. යා මෙහෙම කරලා දාහාංග සද්දයක් ආවා. අර පුරාද. එතන මෙහා ගියා අතුරු සද්ද කියලා පොත් තියෙනවා. ආයි මම හිරු දෙන්න ආවා. අර අනික ඒක අරිනකොට අනික හතර නිකන් ගියා. ඒවල ඒ වුණ එකයි ඇරිය අනික හතර ඉබේම යනවා. ඊට පස්සේ මම හිරු දෙන්න ආවා. දැන් මට වෙන ඇරිච්ච පොත් දුන්න දැන්. ඊට පස්සේ මට වෙන්නේ මම හිතන හිතවිල්ලක් ගන්න අර පොත් දුන්න හතරේ පොත් තියෙනවා. මම බාගෙන ඉඳලා අතරකොල තියෙන පොඩි කෙනෙක් ආවෝ කිවිච්චෙන් දැම්මා. මේ ඔක්කොම ගාන කිව්වේ. අතර ඉන්න හිතුවත් ඩග්ගල් එනවා අතන. යන්න හිතුවත් යන්න හිතන්න දෙයක් නෑ. මම හිතයි කරනකොට ගියා ආකරණ ආය ඇදලා ගියා කිවිච්චෙන් දැම්මා. ආයක විනාශ. ඔය ක්‍රමිය. දැන් මේ පොත්වල තියෙන්නේ ලෝක සත්‍යයගේ සියලු සිද්ධිති. පිටු මේ අපේ මේ පොත් ඔව් බැලුවොත් එකින් එක පොත් බැඳලා බැඳලා දෙපැත්තේ ඔය මේ විදිහම පොත් සබාව. දැන් මම කල්පනා කළා දැන් මේකේ මට හංගෙන්න. ඕනම දෙයක් බලන්න පුළුවන්. ඊට පස්සේ මට හිතුණා මේ ප්‍රදේශේ අවුරුදු 1000කට 2000කට ඉස්සෙල්ලා තිබුණේ කොහොමද? ඒක මට හිතෙවිලා. සක්කාල අර මේ ලෝකයේ පරිණාමය කියන පොතක් ආවා. අත්‍යාගේ පරිණාමය ලෝකයේ පරිණාමය කියන ආව පොතක් ඉතින්. ඇයි මේක අතර කිව්වේ? අනේ බරයි පොත. මේ අනිත් පොතක් ගන්නවා බරයි. අවුරුදු 2000 පිටු පෙරලා. ඉතින් දෙල්ලේ හිතන්නේ නෑ. මම හිතුවේ අවුරුදු 2000ට ඉස්සලා මේ පැත්තේ හැටි කොහොමද? ඉතරයි මම හිතුවේ. අර පොතයි නේද? ඉතින් අවුරුදු 2000කට හැටි පිටු පෙරලා. දැන් මේ පිටුවේ තියෙන්නේ 2000 ඉඳලා 2001 වෙනකන් ඒ කාර්ය සීමාව ඔක්කොම මේ පිටුවේ. ඒකේ තියෙන්නේ. ඔකේ තියෙන සිංහල වචනේ. සිංහල වචනේ මෙන්නම දර්ශනයත් ඒකේ තියෙනවා. අකුරේ දුක් තියෙන විස්තරේ දර්ශනයක් වැඩෙනවා. පිටර ඔක්කොම පොඩි ක්‍රියා. අනික පිටර. දැන් ඒ පිටුව තුලින් සම්පූර්ණ වෙනවා 2000 අවුරුද්දේ කාලය තුල. ඒ ප්‍රදේශයේ පරිසරයේ විපේ. දැන් අකුරු අතුරු දහනවා පිළිම් ප්‍රදේශ වෙනවා. අකුරු කෝකිලෙත් දකලා වෙනවා. හිතන හිතන එක වෙනවා. නෑ හිත හිතන්න දැන් හිතුවට කොයි අකුරු කිව්වත් අකුරු පේනවා. කොයි පරිසරයක පරිසරයක් පේනවා. එහෙමයි වෙන්නේ. මේ ලස්සන පරිසරයක මේ ලොකු දක්වලා තියෙන වල් කරලා සම්බන්ධයෙන් පරිසරයක් ඉවත් කිව්වා. දැන් මේක මොකද දැන හිරපු සත්තු කියලා වගේ. සත්‍යයගේ පරිණාමය කියන පොතක් ඇති ඒක දැන. දෙක දෙකට විදලා එක පොතක්. ඒක 2000 අවුරුදු දැන්ට අවුරුදු 2000කට ඉස්සෙල්ලා. මේ අවුරුද්දේ ඒ කාලේ ගිය සත්තුන්ගේ වෙල පිට මේක ඇති. දැන් මට පේනවා ඔගේ ඌර දුවනවා. කොටි වාගේ සත්තු යනවා. එක එක සත්තු මේ එන්නේ ඇවිදිනවා. අර කැලේ ඇති යනවා. ඔක්කොම පේනවා. දැන් මම කල්පනා බුදුම සිද්ධියක් නෙමෙයි. හැබැයි අකුරු පොතේ. අකුරු අදලා ගන්නවා. ඊට පස්සේ මම හිත අවහකට සාකරගෙන දැන්පත්. දැන්පත් වෙනවත් කියලා ආශ්‍රයයක් ආවා. අර සත්‍යයේ ලෙඩ රෝග පිළිබඳව. ඒකෙන් ආව පොතක් මෙන්න මෙච්චර විතරයි. ඒක අත්පොත. පොඩි මෙන්න පොතක් විතර ප්‍රමාණයට බැඳපු පොතක් එකක් පොඩි එකක්. ඒකයි අතේ ඉබේ. මගේ හිතේ නේදම යා. ඒකේ තියෙන හතරම් පාට අකුරෙන් අඩ හතර ගහලා තියෙනවා. ආයුර්වේද නිදාන දිනපොත. හතරම් පාට අකුරෙන් හොඳට පැහැදිලිව ගහලා. ආයුර්වේද නිදාන දිනපොත. ඔය පොත් ඇවිල්ලා කුස් ගාලා නිකන් ඇගැතුලට ඇතුල්ලා ඉන්නේ ඇගැතුල දිවිලා ගියා. ඒක ආපහු. ඒක තමයි රෝගීන්ගේ රෝග නිදාන බලා ගැනීමේ ශක්තිය. ඒක කිසිම තැන්පත් වෙන්නේ නැහැ. තැන්පත් නැහැ කියලා ජීවිතය. දැන් ඊට පස්සේ මම කරන්නේ ගෙදර ගිහිල්ලා බලනවා. මේ පුතා හිතනකොට සංකාලා එනවා කියන්නේ. දැන් ඒ වැඩ ඉවර වෙලා ගෙදර ගිහිල්ලා වෙලා මම අරගෙන පුතා කරගත්තා බලන්න. බලන්න එනකොටම දර්ශනයක් නැහැ. දර්ශනයක් බලලා මට පේනවා බිලි කොක්කක් දාගෙන ඉන්නවා මම. වැවකට ආගේ. මොකද මම බිලිවකට ආිනවා වේ. මමයි මටම පේනවා මම බිලිවකට ආයි. ඒකේ කපේලම හැදරගත්තා. බලන්න චෛත්‍ය. මට කිව්වා චෛත්‍ය බිලිවාදේ. ඔය කිව්වද? ඒ කියන්නේ චෛත්‍ය බිලිවාදේ. ඒ කියන්නේ බුදුගුණ පෙන්නලා සල්ලි ගන්න එපා කියන්නේ. බුදුගුණදී වැඩ කළා සල්ලි ගන්න එපා. එහෙම කියලා වෙලයි. චෛත්‍ය බිලිවාදේ හදනවා නේද? කවුද මන් දන්නේ දේවදායියා කියන කාලිබා කියන ඒ වගේ යස්සනියක් වගේ. දඩි පිටි දඩි පිටි කියලා ඉන්න පෙරලාගෙන ගියා කොහොම පොඩි ගාය ඔක්කොම. පෙරලා වහගත්තා. පොඩ්ඩක් හතර වහගත්තා. අපි යතර ගන්නදී තිබුණා. ආලයක් වෙනකම් මට ඒක දැනුණා තියෙනවා. ඊට පස්සේ ඒක අතුරුදහන් වෙලා වගේ අතුරුදහන් නැවේ තියෙන බව දැනෙනවා දැනු. ඒක දැනුණාට ඒක විද්‍යාවන්නේ අරවා. තියෙන බව දැයි. දැන් ඒක දැන් ඊට පස්සේ මම ගහනකොට කිව්වා. ඔය පෙනුන පෙරණි විදිය. මතු කාලයකදී මතු වෙයි. ඒකට කලබල වෙන්න. කවුරුත් තියෙනව අහන්න. ඒක ඒක තමයි විග්‍රහ කරන්නේ. ඒක දෙන්නේ. අහවල් දවසේ එහෙම කියන්නේ. ඔය පෙර නිමිත්ත මතු කාලේ මතු වෙයි. ඔව් එහෙම එකක් තියෙනවා. දැන් ඔයා 1980 ගණන් වල. අපි කල්පින්නේ ජාපන්. ලොකු බණෝ ඵලයක් තුල තියෙනවා. මනෝ තලයට ඔව් දැන් මෙහෙමයි විශ්වයේ තුලදීම මනෝමය තලයේ තුල හැම අදහසක්ම කියන තැන්පත් වෙන්නේ ඕක. ඕකේ තියෙන කූඹියක් පොත. මේ විශ්ව මේ හත්වල ඉන්න සියලු හත්වයේ පොත ඕකේ තියෙනවා. සෑම සිදුවීමක් ඒකේ තියෙනවා. තැන්පත් වෙනවා. හැම කූඹියක් ගැනක් තියෙනවා. මනුස්සය ගැන කියන්නේ අලගටිය ගැනක් තියෙනවා. හැම කෙනාටම පොත් තියෙනවා. එක එක ඔව් දෙකනම් එක ගන්න. ඉතින් ඒ පොතේ තියෙනවා යම් යම් කිසි කෙනෙක් ගත්තහම ඒ පොතේ ඉතරම් පිටු උඩ තියෙන උපත කියලා. පැටේක තියෙන මරණය. කාල සීමාව දාලා තියෙනවා. ඔය එකේ පුද්ගලයන්. ඊ අත්දැව තුළ උපත තියෙන සඳහා වෙලා මරණය තියෙන සඳහා වෙලා. ඔව් අනන්ත වුණත් ඒක තියෙනවා. ඒ කියන්නේ සක්වල ආරම්භය වරන් කියන්න පුළුවන් ඉස්සර තියෙන්න පුළුවන් කියන්නේ. කොහොමද ජයන්නේ? මේ සක්වලේ තියෙන ජීවන ප්‍රශ්න විතරක් තියෙනවා කියන්නේ. මෙච්චර කල් ලියලා තියෙන සෑම පොතක්මත් ඒකේදී. හිතර ඔව් අවුරුද්ද විද්‍යාලයේ මොනවා ලියුවත් බොරු ලියපුවයි ඇත්ත ලියපුවයි හැම එකක්ම දැන්පත් වෙලා තියෙනවා. කිසි කෙනෙක් හංගන්නේ නැහැ. අහවල් කාලේ ලියුව පොත මොකද කිව්වොත් අකාලේ ඒකේ තියෙන එකේ. ඒ කියන්නේ හැම දෙයකටම ප්‍රශ්න තියෙනවා. දැන් සත්‍යයා මේ ලෝකේ පරිණාම. ලෝකේ පිළිබඳව කවුරු මොනවා කිව්වත් මොනවද වෙන්නේ කියන සිද්ධිය ඒකේදී. සත්‍යයාගේ පරිණාම. ඒකේ ඉති ඔක්කොම තියෙනවා. සත්‍යයාගේ ලෙඩ රෝග. හැදෙන තරම් ලෙඩ රෝග ඔක්කොම හැදෙන හැටි තියෙන ඔක්කොම ඒකත් සත්‍යයි කර්ම සත්‍ය. මේ නිරෝගයට මුල් වෙච්ච මුල හේතුවත් ඒක. ඔව් ඒක සුළුම දෙයක් පිළිගන්න. ඔව්. මතු වෙන්නම තියෙනවා කියනවා ඉතින් මතු මේ කොහෙද ඉස්සු වෙලා. අංගහමුදුදී. යා මොකද නෑනේ. සෑම දෙයක්ම ගන්න. ඒ හිතන්නේ ඒක මනසෙන් දැනපත් වෙනකොට මනසෙම ජීවෙන්නේ. ඒක නේද හබුණු සිද්ධියක් කියන්නේ. ඊට පස්සේ ආයි ගෙන්නන්න බලන්න කියන දෙයක් නෑ. ඔව්. දැන් ඒක මනස පොත්ගුල් හතර මනසට දැනපත් වෙන්න තියෙන්නේ. ඇයි? දැනපත් වෙනවා සියලු භාෂාව. ලෝකෙ මෙතෙක් කල් තිබිච්ච භාෂාව. ඒ සියලුම සිද්ධියේක තියෙනවා. කරන්න පුළුවන්. ඔව්. ඒක ඒක ඒක ආහන ආහන ඕන ප්‍රශ්නෙකට නියම පිළිතුර තියෙනවා. ආ ඒක සැක කරන්න මොකද කියන්නේ. ඒක ඒක ඒකාන්තයෙන්ම තියෙන බව යකලා ඉවරයි. මේ කියන්නේ කිසිම සැකයක් නෑ. දැන් අපි දැන් මේක ටේප් කරන්නේ. දැන් අවුරුද්දකට පස්සේ මම ඔය කතාව මම බොරුවක් වෙන වෙනස් වෙලා කියවෙන්නේ. හොයාගන්න පුළුවන්. දැන් මම මේ කියපේක මම දුරු දර්ශනයක් නොවන මගේ මවා ගැනීමක් නා. මවලා කීමක් නා. අද මේ පටිය ගහම ඉතින් තවදාක පටිය දෙන්න බෑ. කොතරම් වරදින් කියන්නේ. වරද වෙනස් වෙන්නේ. අනේ. ආ ඒකයි කියන්නේ. විස්තර කරලා අනේ. ඉතින් ඒක තියෙන්නේ වෙච්ච සිද්ධිය වෙන සිද්ධියක් වෙන්නේ. මේ ඔකයි කියන්නේ ඔක හරි මටම පුදුම දෙයක් ඔක මොකක්ද කියන්නේ. ඔය සිද්ධියෙන් අපි අතීතයේ දුමු කරලා බලන එක සමාධිය වෙන්නේ. ඔතේ බලනකොට මේකේ මුල කොතනද මොකද්ද මේකේ සිද්ධිය මේ අහම්බෙන් ආපු එකද නැහැ මොකද්ද මේ කියලා බලනකොට. මෙතන නෑ අතීතයට අපි. ඔය අතීතයේදී දැන්ට බුද්ධ ආන්තර 10කට ඉස්සෙල්ලා. ඔය සිද්ධාර්ථ කියන බුදුරේගේ කාලයක් මුල කොටස. ඔය කාල සීමාවේදී යම්කිසි කෙනෙක් ඒ කියන්නේ කවුරු හරි ඒ කාලේ හිටපු කෙනෙක් විවරණ ගැනීමක් තියෙනවා. උන්වහන්සේගේ විවරණයක් ගත්තේ යම්පේ මේ ශාසනය විනාශ වෙලා නැති වෙලා යන කාලේ. යම්කි මේ ඉවන් නැවත නගා සිටුවීමේ ශක්තිය. දැන් ওই කාලේ මට වුණ අදහසක් ඕක ඉතින්ලා. ওই අදහස ඇති වුණේ මොකද? මේ කාලේ මහණෙලා අරිහත්ත්වයටපත් වුණොත් එහෙම. අරිහතුන් වහන්සේලා ඕන තරම් ඉන්න කාලයක මේක වැඩක් නෑ. මට බුදු වෙන්නත් බැහැ. ඒකත් මහබරපතල වැඩක්. එහෙනම් වැඩිම සේවයක් කරන්න තියෙන හොඳම කාලය. ශාසනයක් අතුරුදහන් වෙලා වැරසෙන්න යන කාලේ. ඒ බුද්ධ ශාසනයම නැවත නගා සිටවන්න ශක්තියක් ගන්න. ඒක තමයි ලීසි හොඳම ක්‍රමය කියලා. හිතනවා. ඇවිදලා ඉඳලා ඊට පස්සේ ඒ අදහසක් අරගෙන, ඒ අදහස සනාථ කරගන්න. විශාල විසුණුහන්තිලාගේ බුදුරන් වහන්සේට දානයක් දුන්නා. මහා දානය. දවස් ගානක දානය. මහා සිටුවරේ පස්සේ හිටපු කාලයක්. ඒ මහා දානයක් දීලා නම් උන්වහන්සේට රාජ්‍ය කියන්නේ. මගේ මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඉෂ්ට වෙන්නේ. මහදේවල් නැග මේක ඉස්සරහ කාලයක් තියාගෙන මේ කාල සීමාව තියෙනවා. ඔව් මේ ගෞතම බුදු සාසනය කියන සාසනය පාලන කාලයක් වෙනවා. ඒ සාසනය අතුරුදහන් වෙන කාලයක් වෙනවා. අතුරුදහන් වෙන්න ඉස්සර නැවත නගා සිටීමේදී ඔය පරාපස් පරාපස් ඉස්සර වෙනවා. එහෙම විවරණයක් දුන්නා ඒ වගේ බුදු දහම. එහෙම කාලයක් ආවට පස්සේ අතරමැද කාලයක් වුණා මේ කාසේ බුදුරණන් වහන්සේ කාලේ. කාසේ බුදුරණන් වහන්සේ කාලේ මිදවහන්. මේ කාලේ වෙදගම් කරනකොට මිනිස්සු ඇවිදලා নানা ආකාර රෝගයන් අනනදා කෑ ගහනවා මෙයා බේරවදිනවා. විශාල කම්පාවක් ඇති වෙනවා බේත් නැති. එහෙම බේත් නැහැ. හැම රෙටම බේත්. ඊට පස්සේ හැම රෙටම බේත් නැත්නම් මට මේ වෙදකමේදී වැඩකුත් නැහැ කියලා මම හිතනවා. එයිද? කවුරු හරි ඉන්නවා නම් හැම රෙටම බේත් ගන්න වෛද්‍යවරු. මම එයාලගේ වහල්කම් කරලා හරි ඒක ඉගෙනගෙන. තමයි ඊට පස්සේ වෙදකම් කරන්න කියන හැඟීමක් ඇති. ඒක ප්‍රසිද්ධියක් ආරංචියක් එනකොට වෛද්‍යවරයෙක් කවුරු එකයි වෙලම හත්ද හැම වෙලේම එයා හැම රෙටම බේත් ගන්න. එහෙමනම් කවුරුත් දන්නේ කෙනෙක් නැහැ. එහෙනම් මට එයා හැමලා වැඩක්. ඒක ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ වගේ කාලයක කාශ්‍යප බුදුරන් වහන්සේ ගමට වැටිලා. අපි හිටපු ගම. අන්න ඒ වෙලාවේ මොකද කරන්නේ? උන්වහන්සේ එනකොට තව එක්කෙනෙක් කිව්වා. ඔබේ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් ගන්න නියම මුත්‍රමයි ඉන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ වෙලා ඉන්නවා. බොහෝ ගෙහෙමලක් නෑ සන්තෝෂේ. උන්වහන්සේ හම්බෙන්න ගියා. උන්වහන්සේගේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. දරුව මොළේක් වාගේ නොවන දෙයක් හිතන්නේ. මේ ලෝකේ තුන් ලෝකේ ඉන්න කිසිම සත්‍යයකට ආබාධයක් නැති කෙනෙක්. එක්ක කායිත ආබාධයක් තියෙන එක මානසික ආබාධයක්. කායිකව මානසික කියන ආබාධයකින් දුකලෙන කෙනෙක් නෑ කියන්නේ. නොවන දෙයක් කරන්න බෑ. නමුත් සියලු දෙයට බෙහෙත් මල්ලාක තියෙනවා. ඒක නිවන් දකින්න ධර්මයක් දෙනවා. හරියන්නේ මට වුණ එක නෑනේ. මට හිතෙනවා. උන්වහන්සේ නිවන් දකින්න බලක් දෙනවා. හරියන්නේ මට වුණ එක නෑනේ. මට හිත වෙනවා මිසක් ඇගෙන්නේ. ඒවර උන්වහන්සේ වලව උන්වහන්සේ දැක හිතියක් අනාගතයක් අර වැටුණා. දැකලා කිව්වා. දරුවා සුව විය හැකි යම් සෝබියක් ඇති. මාව සීකල අතින් සිද්ධිය පතුරවන. මෙන්න මේ සිතාජිනම ජලාශය. විදුණා. සුව විය හැකි හැම රෝගයක්ම සුව. පතර ටිකක් අතින් දුන්නත් ඒ වෙලාවට මාව සීකල. මෙන්න මේ තත්ත්වය ප්‍රබල වෙනවා. ඉදිරියේදී ওই තත්ත්වය විද්‍යාමාන හරියට දවසක් එනවා. අන්න ඒක තමයි දුන්න වරම. නෑ ඒක මට මතක නෑ ඒක දුන්න බව මම කිව්වේ ඒක බලාපොරොත්තු වෙච්ච වෙනවා ඒ වෙලාවට මාව සිහි කරන්න මාව සිහි කරලා ඉවරලා හිටන් එයා ආශිර්වාද කරා ඒක ප්‍රබුලෙන් දාවා කියනවා කියන්නේ ඒක ප්‍රබුලෙන් දාවේ ඒ කතාවලයි ඒ ශක්තියයි තමයි වැඩේ නැගෙන්නේ බුද්ධ අධිෂ්ඨානයෙන් ආපු ශක්තිය සාමාන්‍ය කෙනෙකුට මතු කරන්න බෑ. ඒකයි කියන්නේ මේ මේ දේශනා ශක්තිය මේ කවි ශක්තිය කියන තව කෙනෙක් මතු කරයි දන්නේ නැහැ කියලා කිව්වන්නේ. එහෙම කෙනෙක් තව ජීවිතේ වාසිකලින් ආපු කෙනෙක් හිටියොත් මතු කරනවා. අපි දන්නේ නැහැ තව ඉන්නවද කියලා. ඒ අවස්ථාව දෙක නෙමෙයි. මේ බුද්ධ ශාසනයේදී මේ බුදුරණන් වහන්සේ දැකලා. බුදුරණන් වහන්සේ පහළ වෙන කාලේ මම දැකේ ඉතන හරකේ කියලා. ඔව්. ඔව්. ඕකට හේතුවක්. ඒ කියන්නේ දැනට මේ බුද්ධ ශාසනයේ පහත මූලික කාලය කාල සීමාව. මේ බුදුරණන් වහන්සේ පහළ වෙන කාල සීමාවට මේ මේ කිතු එහා කාල සීමාව. ආ ඔය කියන්නේ අෂ්ට සමාපත්තිලාභී යෝගී බලයක් අවිඥා බලයෙන් කියලා ලැබෙනවා. හැබැයි ඒ වුණාට මේ කාමයන් කියන එක හරි ආකාරයෙන් විකෘති කාමයන්ගේ එකයි පෙළඹෙන්නේ. ඒක පෙළඹෙන්න හේතු මම ඒ අෂ්ට සමාපත්තිලාභී වෙලා හිටින අද මෙහි නෑ 84000 කල්පයනකම මට එන්න හම්බෙන්නේ. නමුත් ඒක සිද්ධ වෙන්නේ බුද්ධ වචනේ ඉස්සර වෙන්නේ. එහෙනම් අර ඒකාන්තයේ ලැබෙන දැන් ලැබෙන්නත් වෙන ශක්තිය ලැබෙන්නේ. ඒක ගැලෙන්නත් ඕන ක්‍රමයක්. මොකද තදමින් මිනිස් එක්කලා ඉන්නවා. තිරිසන්ගත සත්වයන් සමග ඇතුළු සංවාසයක් මුල් කරගෙන. අර දැහැර කරනවා. ඒ කරගත පාපයකට විහරක කියලා උගන්වනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී විහරක. ඒ විහරකෙක් වෙලා ඉවදිනවා. එතෙන්දී බුදුරජාණන් ඒ කාලේ මාව නිදහස් කරලා බිනනවා. මොකද හරියම කීකේ. කිසිම ළමයෙකුට අනින්නේ ළමයි අංගවල ඉන්න අන්තිමට. නැත් නපුඩේ ඉල්ලලා යනවා. පිටේ නැගලා යනවා. ඉතින් එහෙම එක් බොහොම කීකරු සුදු මීහරක්. සුදු ඇගේ ලෝකෙ සුදු ලෝකෙ. එයා මේ සිංහරකා කියලා වෙන්න වැඩ ගන්න. ඉතින් ළමයි ඇගේ ඉන්න හැමදාම හෙල්ලම් කරනවා බඩයට හෙල්ලම් කරනවා දිහා ඉන්න. ඔව් එයාගේ කරන ළමයි. ඒක මොනවා කරන්නේ? බුදුරණන් වහන්සේ වඩා විදිය මේ ගෞතම බුදුරණන් වහන්සේ වඩන වෙලාව. අර ළමයි කෑ ගහලා කිව්වා. මේ හරක මේ අපි හෙල්ලම් කරන හරකෙක්. මේ උන්වහන්සේ වන්දිහා බලලා හිටියා. උන්වහන්සේ මතු අභිනය දැකලා. ඔය හරකදරුවනේ සෙල්ලම් කරන්න ගත්තත් කමක් නෑ. ඒ මොකද අදහසයි එන්නේ උතන. සෙල්ලම් කරන්න ගත්තට කවන්නේ අදහරකෙක් වෙලා හිටියද මම මගේම සාවකයෙක් වෙනවා කියන මොන කතාවක් ඒ වෙලාවේ. ඒ වෙලාවේදී ඇස්වලින් කඳුලක් කරනවා. ඒ හරක වෙලා ඉන්න එක වැටහිලා. ඒ හරක් වලින් විදිනා ඒක. ඒ පහදි. එහෙනම් විදිනා හිටන් ඊට පස්සේ එතනම තව හිටෝලේ කියලා වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනමන ඉතින්. පිටුවරේ කියලා ඉවිලා එන පිරිසක් එකලා බුදුරජාණන් වහන්සේලාට ගිහිලා ඔය කර්මස්ථාන ගන්න. ඒලායි බුදුරජාණන් වහන්සේ දුන්න කර්මස්ථානෙකින් තමයි ඔය විස්භාවනාව ගැන දුන්න කර්මස්ථානෙ මුදු. අද අපි කියන කර්මස්ථානෙ එදා දුන්න කර්මස්ථානෙ අදහසින් මතුවේ කියලා. ඔව්. සංසාරයේ ඉඳගෙන කර්මස්ථාන. ඒකට ඔය ඔය කර්මස්ථානේ එදා අපි මට හම්බෙච්ච අපි විසාස් එකලා ගියහම හම්බෙච්ච කර්මස්ථාන. ඉතින් එදා ඒ ටික වෙලා ඉඳන් ඉතින් ඒකෙන් ඉවර වුණා. නෑ ඒක නම් මට ඒක සිද්ධිය මතක නෑ. ඉදිරියට මතක් වෙන්න පුළුවන් ඒ වෙලාවේ මට කියලා ආවේ යමු වෙන වෙලාවේ. ඊට පස්සේ මොකද කරන්නේ? අවු දැන් අවුරුදු 1000 කාලෙ ඉස්සෙල්ලා. වැඩිලා ඉඳන් උපසම්පදා. උපසම්පදා වෙලා ඉන්න කාලේ මිනිස්සු දා මතකේ හරියට තියන්න අමාරුයි. ප්‍රදේශය හරියට අල්ලන්න අමාරුයි. ලංකාව වගේ තමයි මේ නිගමනය කරන්න හරියට අමාරු කොටසක්. ඉතින් එතකොට උපසම්පදා වෙලා ඉන්නකොට ඒත් ඔය කාම ප්‍රශ්නයක් නම තියෙනවා. ඒකත් වෙන සිද්ධිය. මොකද ඒ කාලේ හිටියා එක්තරා ගණිකාවක්. හරිද? පැහැදිලි. එදා දන් දෙන්නත් තියෙනවා. ඒ හරියට උත්තර. අපේ වදන හරි නිමිලා. ඒ දැනදිට හිටුණා. මේ නිමුණු වදන ඇති මෙහෙම කෙනෙක් කවදාවත් මට හම්බුනේ නෑ. මට හම් වෙන්නේ මේ මහා බසපස ඉන්නේ මහා වරද්දේ. එහෙම නැත්නම් යම් කිසි ආකාරයේ මේ මීට අදහස් හැටියට. මෙහෙම අයගෙන් මට වැඩක් මම කවදා හරි මෙහෙම කෙනෙක් මට යොමු කරගන්න නම් මගේ ජීවිතය ගත කරන්න සුදුසුයි. ඔන්න ඒ කියන අදහසක් ඇති වෙනවා. දින හතක් යනකම් කිසිම සාමීකයක නොහින් සම්පූර්ණ අදහසක් ගන්න. නාලා පිළිසිදු වෙලා ඉස්සර ඇවිදින ඔය අදහස මට කියන්න. හතර ගතිය ගැන කියන්නේ මානකම රකින්න බැරි කියන්නේ. ඒ වෙලාවේදී මහානකමි ඉල්ලලා ඉවත් වෙනවා. හොයෙන් දාලා කියන්නේ මිසුයි. කියලාම ඒ දහයට මේ තේර පරිවෘතන කියලාම සයිඩ් එක මේ එකයි කියලා අර ඉතිරිහන බව. හැබැයි එදා එක සිද්ධියක් වුණා. දැන දැන මෙච්චර වර්ණා සිව්වේ උපසම්පදාව අයින් වෙච්ච නිසා බිම්මතර උපසම්පදාවක් නෑ. සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන් කොට. ගන්න බව හතරකට ඉතිරිලා. සාමාන්‍ය කෙනෙක් වශයෙන් ඉතිරිලා. ඔන්නේ කැටවල පරම්පරාවටයි. ඔව්. කැටවල විද පරම්පරාවක් නේ. ඔන්නේ කඩවල වෙද පරම්පරාවට ආйти කෙනෙක් පස්සේ ඉඳලා පැවිදි මෙන්න මේ කාලේ පැවිදිලා හිටන් අර කර්මස්ථානයේ වැඩි. අර අපි ඉස්සරහ කර්මස්ථානයේ මුල් කරගෙන. ඔව් ඒ කර්මස්ථානයේ මුල් කරගෙන විදාහම බලකින් පසුව විශේෂත්වයක් නැහැ. නැවත හතර පහ උපන් දෙවි හිතේ නැතුව. හැබැයි પરම්පරාවට ආйти පිරිපස්සේ ඉඳලා පැවිදි මෙන්න මේ කාලේ පැවිදිලා ඉඳන් අර කර්මස්ථානිය වෙන්නේ. අර අපි ඉස්සරහ කර්මස්ථානිය මුල් කරගෙන. ඔව් ඒ කර්මස්ථානිය මුල් කරගෙන ඉදාහම බණකින් පසුව විශේෂත්වයක් නැහැ. නැවත හතරපාව උපන්දිර හිතේ නැතුව. හැබැයි උපසම්පදාවක් ගන්න බෑ අනාගාමී වෙන්න. අනාගාමී වෙනාට පස්සේ තමයි අර පාප කර්මය එන්නේ. ගිහිව අනාගාමී පිටටපත් වෙන තුරු නැවත උපසම්පදාවක් තියෙනවා. ඒක තමයි අන්තිමට පාපී විපාකය ආවේ. යා ඒ මන්තත් නිකර මන්තත්. මන්තත් අපි ජීවත් වෙන්නේ. නෑ නෑ ඊළඟ මේ දැන් තාවු 800කට 900 එහා කාලේ. මේ කාලේ විසුණු මහන්සිය නම ධර්ම දේශනා කරනකොට ඒකට අපහසුයි. අපහාසක් ගා ඔය බලු හටක් වෙන නගන්නේ. බල්ලා වගේ කෑ ගහනවා. ඔක බලන්න. ඔය උන්වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ආවම හදෙනවා. ඒ ඒ කර්ම ඒ කර්මෙට ගිහිලා නම් කළු පාට බල්ලෙක් කියලා වුණා කතාවක් ගුරන්න. අතාලේ පිට වෙනදී කළු බල්ලෙක් කියලා උන්වහන්සේලා කරනවා කියලා නම් එතනම ගියා. ඒ ඒ පාසලේම හිටියේ. හරි ඔය අනේක ගිය අවස්ථාවේදී මට උන්වහන්සේ දැකලා ඉලා හිටව අපවාද කරන කර බල්ලා වෙලා ඉන්නවා කියලා දැකලා. ඔළුවත් කරලා කිව්වා පුතා ඔබ කවදාවත් ආයෙත් පැටලෙන්න දෙපා නෙවෙයි. මොකද එදා සමා කරලා බල්ලා වෙනවා. උන්වහන්සේ ඉදිරි ඔව්. අපයෝ ඉතින් ඒ කියන්නේ බල්ලා වෙලා වදිනකොට උන්වහන්සේ දැක්ක දිවදී. අද මේ වදින්නේ කවද්ද? එදා මේ මට දොස් කියලා හිටන් බල්ලා වෙලා නේද අද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ඔළුවත් කරලා කිව්වා පුතා බයි බල්ලෙක් ඉන්නේ කියලා. මේ ඒ කියවනත් එක්කම තමයි එතනින් මේකෙ දිවි. මේ හේතු තියෙන නිසාමයි ඕ. ඒ කියන්නේ ඔය කාල සීමාවේ මම ඒ සතිය ඉක්මවුවා නම් එහෙම මේ කාලේ වෙන්න බෑ මේ කාලේ. මේ ගැලපෙන්නේ බුද්ධ වචනનું ගැලපෙන්නේ. ඒකමයි ඒක. අන්න ඒකයි කියන්නේ. එහෙයි යමක් සිද්ධ වෙන්නේ නරක දේ බව සිද්ධ වෙන්නේ. ඒත් මුල. අන්න ඒකයි කියන්නේ. මොකද කතාවක් අපේ පිටේ කිව්වේ. එහෙම ගමනක තමයි මේක තිබෙන්නේ. එහෙමද? එහෙමත් නේ ඕක වේලා වෙනවා. ඕක සමහර ලාවට නරකම සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා දැන් අර මේ ස්වාමියා හරපේ ගහලා බලන්න. ළමයා බියගේ මේ උකුස්සේ කරන් ගියා. අම්මා දරුවොත් නෑ. කවුරුත් දෙයක් අත්තිපට යන්න බෑ. සිතා ගොත් විස පටාසාරත්. අන්නේ ඊටට මග පැලුනේ එහෙම කීයක් විතර. සංසාරය කරව පාපේන විතර අන්තිමරි අවස්ථාවක් ඉස්සෙව්වා. මම ඒකයි කිව්වේ මේකේ බරපතල දැකපු නිසා තමයි කියන්නේ හාඳුන්නම් බයිදෙන්ට බල කට පියාගෙන නිකන්. විවේචනා කරන්න යන්න එපා කිව්වේ මහා බයනකයි. දැකලා මතකයි. බලන්න දේවල් තියන්නේ කොහොමද?